වදාළ සමය වන විට යාග හෝම පුරුපූජාවල් ඒ වාගේම ගස්ගල් ඇදහිීම ස්වභාවික පරිසරයේ පවතින සූර්ය දේවතා නමස්කාරය චන්ද්‍ර දේවතා නමස්කාරය වැනි ඒ ආගමික වත්පිළිවෙත් සමුදායක් ಭಾರತೀಯ ක්‍රියාත්මක වෙච්ච ආකාරය ආගමික ඉතිහාසය පිළිබඳව ශ්‍රවණය කරනකොට කියවන්නකොට අපිට ඊටමත් මොහොඳින් දැනගන්නට ලැබෙනවා. එයිනොත් ත්‍රිවේදෙහි ඇතුළත් වෙන ඒ දේශනාවන් තුලින් බ්‍රාහ්මණ ඉගැන්වීම් වල ඒ වාගේම ඒ වේදේ පදනම් කරගත් ඉගැන්වීම් වල සඳහන් වෙන ඊ타ත්ම ප්‍රසිද්ධ චාරිත්‍ර ධර්මයක් හැටියටයි සඳහන් වෙන්නේ යාග හෝම පැවැත්වීම. ඒ යාග හෝම පැවැත්වීම පිළිබඳව අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ කෙබඳු අදහසක් දරුවාද කියන කරුණ මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම විමසීමට ලක් කරමු. මේ සූත්‍ර දේශනාව තුළින් බෞද්ධ ජීවිතයක නිවා දැමිය යුතු ගිනි කිහිපයක් පිළිබඳව විස්තර වෙනවා. ඒ වගේම බෞද්ධ ජීවිතයක දල්වා ගත යුතු ගිනි කිහිපයක් පිළිබඳව ගිනි තුනක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ලෝතර බුදු පියාණන් වහන්සේ මේ යාගය පිළිබඳව එක පැත්තකින් ප්‍රතික්ෂේප කරලා තියෙන කාරණාත් ඒ වාගේම අනුගමනය කිරීම සඳහා දේශනා කළා තියෙන කාරණාත් අපි විශේෂයෙන්ම අවධානයට ලක් කළ යුතු වෙනවා. අතීතයේ මිනිස්යාට ඇතිවන යම් යම් දුක්ඛ පීඩාවන් ඒ වාගේම බිය ජනක අවස්ථාවන් දුරු කර ගැනීම සඳහා මේ යාග හෝම පවත්වලා තියෙනවා. ඒ වාගේම තමයි තමන්ගේ මිය පරලෝකීය ඥාතීන් ඇදහිම සඳහා යාග හෝම පුද පූජාවල් පවත්වලත් තියෙනවා. විශේෂයෙන්ම ඒ යාග හෝම හතර අශ්වමේධ යාගය, පුරුෂමේධ යාගය, ඒ වාගේම වාජපේය, නිරග්ගල, සබ්බ චතුස්ක ආදී වශයෙන් යාග හෝම සමුදායක් පිළිබඳව අපේ ආගමික ග්‍රන්ථවල සඳහන් වෙනවා. එයින් විශේෂයෙන්ම සමහර අවස්ථාවල් වලදී ඒ සතුන් මරණයට පත් කළා ඔවුන්ගේ රුධිරයෙන් ඒ වගේම ඔවුන්ගේ මාංශයෙන් ගිනි දෙවියා පිදීම විශේෂ ලක්ෂණයක්. එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ කොසල් රට වැඩ වාසය කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයෙක් හැටියට කටයුතු කරපු කොසල් මහරජතුමා අද්භූත ජනක සීන 16ක් රාත්‍රිය දැකලා බියපත් වෙලා පසුදා පහන් වූ අවස්ථාවේදී තමන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයන්ට මේ කාරණය සඳහන් කළයින් පස්සේ මේ පුරෝහිත බ්‍රාහ්මණයින් සඳහන් කළේ මහරජතුමනි මේ තුලින් අපේ රටටත් ඒ වාගේම ඔබතුමාටත් මේ රාජ්‍යයටත් මහත් විනාශයක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ විනාශය මගහරවා ගැනීමට අපි යාගයක් පවත්වන්නට ඕන. සබ්බ චතුස්ක කියන යාගය පවත්වන්නට ඕන කියලා රයිතුමාට මේ බමුණන් උපදෙස් දෙනවා. එදා රයිතුමා සතුන් හතර දෙනා බැගින් ඒ වගේම සියලු ධර්ම දරුවයන් සියලු දේවල් හතර වර්ගයේ බැගින් එකතු කරලා මේ යාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළා. ඉතින් මේ ආකාරයට රජවරුන් බමුණන් ඒකම ක්ෂත්‍රිය වංශිකයන් ආදී මේ සෑම දිනාම යාග හෝම ප්‍රයත්නපු ආකාරය මේ දේශනාවන් තුළින් අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි විශේෂයෙන්ම මේ මහා යඥ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට සවැත් නුවර වාසය කරන්නට යෙදුන උග්ගත ශරීර කියන බ්‍රාහමණයා මහා යාගයක් කරන්නට සූදානම් වුණා. ඒ යාගය සඳහා අවශ්‍ය සතුන් මේ සූත්‍ර දේශනාවෙම සඳහන් වෙනවා පංච උසබ සතානි තුනු පනීතානි හොಂತಿ යඤ්ඤත්තාය පංච වච්චතර සතානි තුනු පනීතානි හොಂತಿ යඤ්ඤත්තාය වෘෂභයෙන් මහා ගොණුන් 500ක් ඒ වාගේම තරුණ වස්සන් 500ක් තමන්ගේ යාග කනුව වෙත ලං කළා යාගයේ පිණිස. ප්‍රමණක් නෙමෙයි තරුණ වැස්සියන් 500ක් යාග කනුව වෙත යොමු කළා යාගය ආරම්භ කිරීම සඳහා. ඒකම එළුවන් 500ක් බැටළුවම් 500ක් මේ හැටියට තමන්ගේ යාග කනුව වෙත රැස් කරලා මේ යාගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මේ බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මේ මහා යාග කර්මය ආරම්භ කරන්නට ඉස්සෙල්ලා ලෝතුරා බුදු පියාණන් වහන්සේට මේ පිළිබඳව මා දැනුම් දීමක් කරන්නට නුවහන්සේ මේ ලෝකයේ අර්ථය අනර්ථය කුසලය අකුසලය වරද නිවරද හොඳට දන්නා උතුමන් වහන්සේ නමක්. ඒ නිසා ඒ උතුමන් වහන්සේට මේ යාග කර්මයේ පිළිබඳව මා මතක් කරන්නට ඕන කියලා අදහස් කරලා ලෞතර බුදු පියාණන් වහන්සේගේ සමීපයට මේ උග්ගත ශරීර බ්‍රාහ්මණතුමා පැමිණි. උද්ගත ශරීර බ්‍රාහ්මණතුමා මහා ධන සම්භාරයක් හිමි බ්‍රාහ්මණයෙක් හැටියටයි සඳහන් වෙන්නේ. ඒ වගේම අටුවාය සඳහන් වෙන්නේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් ඇති විශාල ශරීරයක් ඇති බ්‍රාහ්මණයෙක් හැටියට. මේ බමුණා ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සමීපයට පැමිණලා උන්වහන්සේ සමග සතුරු සාමිච්චයේ යෙදුණා. සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා සිහි කටයුතු සතුට වේ යුතු කතා අවසන් කරලා ලෝතුරා බුදු පියාණන් වහන්සේට සඳහන් කරනවා සුතම් මේතං බෝ ගෝතම අග්ගිස්ස ආදානං යූපස්ස උස්සාපනං මහප්පලං හෝති මහානිසංසං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ මම අහලා තියෙනවා යාග පිණිස ආරම්භ කරන මංගල අග්නිය දැල්වීමයි. ඒ වගේම යාග ස්තම්භය යූපාං කියලා යූපස්ස කියලා සඳහන් වෙන්නේ යාග ඨඹ නැංවීමත් මහත්ඵල මහානිසංසයි කියලා මම මගේ මුතුන් මිත්තන්ගෙන් අහලා තියෙනවා. පින්වත්නි, මේ අවස්ථාවේදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා සුතං මේතම් භෝග බ්‍රාහ්මණ අග්ගිස්ස ආදානං යෝපාස්ස උස්සාපනම් මහප්පලං හෝති මහානිසංස බ්‍රාහ්මණේ මාත් ඒ කාරණේ අහලා තියෙනවා මංගල අග්නිය දැල්වීමත් ඒ වාගේම යාගට මේ සවීමත් මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා මාත් අහලා තියෙනවා ওই විදිහට දෙවන වරත් මේ බ්‍රාහ්මණතුමා උද්දත් ශරීර බ්‍රාහ්මණතුමා ලෝතුරා බුදු පියාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ කාරණේ මම මගේ මුතුන් මිත්තන්ගෙන් අහලා තියෙනවා මංගල අග්නිය දැල්වීමත් ඒ වාගේම යාගයේ සඳහා ඒ යාග ටැඹ එසවීමත් මහත්ඵල මහානිසංසගෙන දෙන කාරණයක් කියලා. ওই විදිහට තුන් වරක්ම බමුණා ප්‍රකාශ කරනවා මේ මහත්ඵල මහානිසංසදායක කාරණේ මම අහලා තියෙනවා. තුන්වෙනි වර තුන්වෙනි වරත් දෙවෙනි වරත් ඒ වගේම පළවෙනි වරත් මේ සෑම අවස්ථාවකදීමත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මාත් ඒ කාරණේ අහලා තියෙනවා. පින්වත්නි මෙහෙම මේ කතා බහ සිදු වෙගෙන යන විට මේ ස්ථානයේ වැඩ වාසය කළ ලෞතර බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ මේ උද්ගත ශරීර බ්‍රාහ්මණතුමාට සඳහන් කරනවා බ්‍රාහ්මණය ඔබ ලෞතර බුදු පියාණන් වහන්සේට මේ කාරණය සඳහන් කළා උන්වහන්සේ සමග සමාය කියලා සඳහන් කළා. නමුත් බ්‍රාහ්මණතුමනි ඔබ මෙන්න මේ කාරණය සඳහන් කළා. ඒ පිළිබඳව ලෝතර බුදු පියාණන් වහන්සේගෙන් අවවාද අනුශාසනාවක් ලබා ගැනීමටයි මම සූදානම් වන්නේ කියලා උන්වහන්සේට ආරාධනා කරන්න මේ පිළිබඳව උන්වහන්සේ දරන අදහස විමසීම සඳහා පින්වත්නි ඊට පස්සේ මේ උද්දත ශරීර බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මහා යාගයක් පවත්වන්නට සූදානම් ඒ සඳහා අවශ්‍ය සියලු සතුන් 500 බැගින් රැස් කරලා යාගටම සූදානම් කරලා ඒ සඳහා අවවාද අනුශාසනාවක් ලබා ගන්නට තමයි ඔබ වහන්සේ වෙතට මා පැමුණුනේ කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අග්ගී බ්‍රාහ්මණ ආදාන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤා තීනි සත්තානි උස්සාපේති අකුසලානි දුක්ඛුද්්‍රියානි දුක්ඛ විපාකානි ඛතමානි තීනි කාය සත්තං වචී සත්තං මනෝ සත්තං පින්වත් බ්‍රාහ්මණය යම් කිසි කෙනෙක් මේ ආකාරයට යාගය සඳහා ගිනි දල්වනවා ඒ වාගේම යාග ටැඹ ඔසවනවා නම් ඒ සෑම දිනා විසින්ම පළමුවෙන්ම ඒ යාගය මුල් කරගෙන ආයුධ තුනක් ඔසවන්නේ වෙයි. තීනි සත්තානි උස්සාපේති. ආයුධ තුනක් ඔසවන්නේ වෙයි. සතමානි තීනි කවර ආයුධ තුනද? කාය සත්තං, වචී සත්තං, මනෝ සත්තං. කාය නැමැති ආයුධය. ඒ වගේම වචී නැමැති ආයුධය. මනෝ නැමැති සැත උස්ස ඔසවන්නේ වෙයි. එයින් යම්කිසි ආකාරයකට කල්පනා කරනවා නම් මේ යාගය නිසා මම මහා කුසලයක් කරනවා. ඒ මහා කුසලය කරනවායි කියලා හිතනවා නම් එයින් මහා අකුසලයක්ම රැස් කරයි. ඒ වගේම සුගති මග්ගම් පරියේසාමීපි දුග්ගති මග්ගම් පරියේසති ඒ වගේම මහා පුඤ්ඤං කරෝමේති මහා පාපං කරෝ මේ හැටියට ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයුධ තුන එසවීමෙන්ම මූලික වශයෙන්ම කාය වාක් මනහ කියන මේ කරුණු තුනෙන්ම රැස් කරන්නේ මහා අකුසලයක්. සමහර වෙලාවට මහා පිනක් කරනවා කියලා තමයි හිතන්නේ. ඒ වගේම මහා කුසලයක් කරනවා කියලා තමයි හිතන්නේ කල්පනා කරන්නේ. නමුත් මහා අකුසලයක් මහා පාපයක්මයි සිද්ධ කරගන්නේ. සුගති මාර්ගය හොයාගෙන යනවා කියලා කල්පනා කළාට ගමන් කරන්නේ දුගතියට. මේ හැටියට ලෞතර බුදු පියාණන් වහන්සේ තවදුරටත් සඳහන් කරනවා කොහොමද මේ හය වචනේ මනස මුල් කරගෙන මේ යාගය සිද්ධ කරන්නට ගිහිල්ලා අකුසල් රැස් කරගන්න. මුලින්ම තමන් කල්පනා කරනවා මේ යාගය සිද්ධ කිරීම සඳහා මෙපමණ සතුම් ප්‍රමාණයක් මම එකතු කරගන්නට ඕනේ. සිය ගාණක් ගවයින් සිය ගාණක් ඒ වගේම ගව පැටවුන් සිය ගාණක් එළුවන් කුකුලන් බැටළුවන් ආදී වශයෙන් මේ සතුන් සිය ගණන් එකතු කරන්නට ඕන කියලා යම්කිසි අවස්ථාවක අදහස් කරනවද අන්න ඒ තුලින් මනෝ සත්ත්‍ය මනස නැමැති ආයුධය තුලින් අකුසල් රැස් කර ගන්න. ඒ අකුසල් හැම වෙලාවෙම දුක පිණිසත් දුක්ඛ විපාකයේ පිණිසත් ඒ වගේම දුක ජනනය කිරීම පිණිසත් හේතු වෙනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවක වචනෙන් කල්පනා කරනවා නම් ඒ වගේම වචනයෙන් කියනවා නම් මගේ යාගය සඳහා මේ මේ ආකාරයට සතුන් මම එකතු කරනවා රැස් කරනවා මේ ආකාරයට යාග ගින්න දල්වනවා යාගය ආරම්භ කරනවා කියලා වචනයෙන් ප්‍රකාශ කරනවාද ඒනොත් දුක්ඛුද්්‍රයන් දුක්ඛ විපාකං දුක මේ අයට ජනිත කරනවායි කරන අකුසල් හේතු ක්‍රියාව තුළින් ඊළඟට මනෝ මනෝ සත්තං වචී සත්තං කාය සත්තං කියලා සඳහන් වෙන මේ ආයුධ තුනෙන් කාය සත්ත්වෙහිවත් කය නැමැති ආයුධය තුලින් මේ සතුන්ගේ ඒ වටිනා ජීවිත විනාශ කිරීම සඳහා යම් යම් ආකාරයේ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනවා සතුන් ඝාතනය කරනවා එයින් දුක ගැන දෙන අකුසල්ම රැස් කරයි ඒ වගේම මහා පිනක් කරනවායි කියලා රැස් කරගන්නේ මහා පාපයක්. ඒ වගේම තමන් මරණින් පසු බ්‍රහ්ම ලෝකේ ආදී ස්ථානවල මම උප්පත්තිය ලබන්නටයි මම මේ මාර්ගය මේ ක්‍රියාව සිදු කරන්න කියලා හිතුවත් මේ අය ක්‍රියා කරන්නේ දුගතියට එහෙම නැත්නම් සතර අපායට වැටෙන ක්‍රියාදාමයක්මයි සිදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. පින්වත්නි මේ අවස්ථාවේදී අපි කල්පනා කරන්නට ඕන අපේ යම් යම් ඇත්තන් කුසල ධර්මයන් સિદ્ધ කරනවා හින්දාම් સિદ્ધ කරනවා කියලා ඒ පවත්වන යම් යම් ක්‍රියාදාමයන් නිසා බොහෝ අවස්ථාවල් වල સિદ્ધ කරගන්නේ අකුසල්මයි සිල් සමාදන් වීමට විහාරස්ථානයට ගියත් සමහර වෙලාවට තමන්ගේ කය වචනේ හිත කියන මේ ඒ දොර සංවර කරගන්න නැතුව ඒ තුලින් අකුසල් රැස් කරගන්න. ඒ වගේම දානමාන ආදී පින්කම් සිදු කරන්නට ගියත් වර්තමාන කාල සීමාවේදී අපි දන්නවා සමහර ඇත්තන් දානමාන ආදී පින්කම් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කරනකොට සමහර වෙලාවට ඒ දේවල් බෞද්ධයෙකුට නොගැලපෙන දේවල් හැටියට තමයි රැස් කරගන්නේ. ධර්ම දේශනාවක් පවත්වන අවස්ථාවේදී තමන්ගේ නිවසේ ඒ වගේම දානමය පින්කම පවත්වන අවස්ථාවේදී තමන්ගේ නිවසේ ඒ ස්ථානයේත බොහෝ විට අපිට අර සඳහන් කරන පරමාර්ථයේ වෙනුවට යම් යම් අය පින්වත්නි ඉදිරිපත් කරගන්නේ වැරදි පරමාර්ථයන්. තමන්ගේ ඥාතීන් කැඳව ගන්නට ඕනේ. ඒ වාගේම හිතවතුන් අසල්වාසීන් කැඳවා ගන්නට ඕන. ඒ අයට මේ මේ ආකාරයට සංග්‍රහ කරන්නට ඕන. ඒ අයට සංග්‍රහ කිරීම සඳහා මස් මාළු ආදී අවශ්‍යමයි. ඒ වාගේම මත්පැන් වගේ දේවල් අවශ්‍යමයි කියලා සමහර ඇත්තන් කල්පනා කරනවා. අවසානයේ සිදු වෙන්නේ කුමක්ද? මහා කුසලයක් සිද්ධ කර ගන්නට මේ අය වෙහෙස වෙලා මහන්සි වෙලා සිදු කරගන්නේ මහා කුසල් ගොඩක්. ඒ නිසා අපි බොහොම බුද්ධිමත්ව මේ කුසල ධර්මයන් સિદ્ધ කර ගැනීමදී ඒ ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට දේශනාකට වදාළ ඉතා වටිනා හරයන් මොනවාද කියලා තෝරා බේරාගෙන ඒ කටයුතු સિદ્ધ කිරීම තමයි අපි කළ යුතු වන්නේ. ඊළඟට ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තයෝ මේ බ්‍රාහමණ අග්ගී පහතබ්බා පරිවාජ්ජේ තබ්බාන සේවිත න සේවිතබ්බා ඛතමේ තයෝ රාගග්ගී දෝසග්ගී මෝහග්ගී පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ යාග හෝම පැවැත්වීම සඳහා භාවිතා කරන ගිනි දැල්වීම ඒ ගිනි දැල්වීම අතර බහැර කළ යුතු ඒ වාගේම දුරින්ම දුරු කළ යුතු එක් එකම නොසෙවිය යුතු ගිනි තුනක් වෙන පින්වත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ අපේ ජීවිතය හා සම්බන්ධවත් දේශනා කළා තියෙනවා මේ ලෝකේ අපේ ජීවිතය එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය හැම වෙලාවෙම ගිනි 11කින් දැවෙනවා කියලා. ඒ අනුව උන්වහන්සේ දේශනා කරනවා කෝණු හාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවස්සත කියලා එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඒ සයත් නුවර වැඩ වාසය කරන අවස්ථාවේදී කාන්තාවන් පිරිසකට දේශනා කරන නිච්ඡං පජ්ජලිතේ සති නිතරම අපේ මේ ආත්ම භාවය ගිනි 11කින් බැවුන මොනවද මේ ගිනි හැටියට සඳහන් වෙන්නේ රාගාග්ගී දෝසාග්ගී මෝහාග්ගී කියන මේ ගිනි තුන ප්‍රධාන ගිනි තුන හැටියට සඳහන් වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ඒ වාගේම ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග කැමති දේ නොලැබීම ආදී වශයෙන් කතා කරන මේ සියලුම දුක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගිනි හැටියට ඒකම සඳහන් කරනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේවා තුලින් අපේ මේ ආත්ම භාවය හැම වෙලාවෙම ගිනි ගන්න ස්වરૂපයක් පැහැදිලි කරනවා. පින්වත්නි ඒ නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ මහා යඤ්ඤ සූත්‍ර දේශනාවේදී දේශනා කරන්නේ මේ උද්ගත ශරීර බ්‍රාහ්මණයාට සඳහන් කරනවා පින්වත් බ්‍රාහ්මණේ ඔබ විශේෂයෙන්ම මෙන්න මේ ගිනි තුන බැහැර කළ යුතුයි. ඒ වගේම නොසෙවිය යුතුයි. ඒකම තමන්ගේ ජීවිතය තුළින් ඈත් කළ යුතුයි. මොනවද මේ ගින්න තුන රාග නැමැති ගින්න ද්වේෂ නැමැති ගින්න මෝහ නැමැති ගින්න පින්වත්නි අපි කල්පනා කරලා බැලුවොත් විශේෂයෙන්ම මේ ලෝකේ රාග නැමැති ගින්න මුල් කරගෙන ඒ ගින්නක් හැටියට සඳහන් කරන්නේ යම්කිසි අවස්ථාවක යම්කිසි කෙනෙක් තුල රාගය පැන නගිනවද එය ක්‍රමක්‍රමයෙන් වඩා වර්ධනය වෙනවා ඒ වගේම ක්‍රමක්‍රමයෙන් දියුණු තියුණු භාවයටපත් වෙනවා. ඒකම ඒ නිසාම ඒ තැනැත්තා තමා අවට වාසය කරන තමන්ගේ ඒ අනික් සෑම දිනාමත් දවා හලු කරන தത്വයට ඒ தത്വයට බලවත් ගින්නක් බවට පත් වෙනවා. පින්වත්නි එක්තරා අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ සයත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී කොසල් මහරජතුමා නගර සංචාරයේ යෙදෙන අවස්ථාවේදී නගරේ ප්‍රදක්ෂිනා කරන අවස්ථාවේදී දැක්ක ඊ타ත්ම ලස්සන කාන්තාව රූපත් කාන්තාව මේ කාන්තාව දැකලා සායතුමාට ඇය පිළිබඳව රාගයක් ඇති වුණා ඒ රාගය කොයිතරම් බලවත් වුණාද කියනවනම් තමන්ගේ රාජ්‍ය සේවකයෙකුට කතා කරලා කියනවා ඔබ මෙන්න මේ කාන්තාව පිළිබඳව තොරතුරු සොයාගෙන ඉන්නට ඕනේ. ඇය ස්වාමියෙක් ඇති කාන්තාවක්ද එහෙම නැත්නම් අවිවාහක කාන්තාවක්ද කියලා සොයාගෙන ඉන්න. පින්වත්නි, එහෙම තොරතුරු සොයාගෙන ඇවිල්ලා කොසල් මහරජතුමාට සඳහන් කළාට පස්සේ මේ රජතුමා මේ සඳහා මේ කාන්තාව තමන්ගේ ඇසුරට ගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. පළමුවෙන්ම තමන්ගේ ඒ නියෝගය අනුව ඒ ස්වායම් පුරුෂයාගෙන් විවාහක කාන්තාවක් ඒ නිසා විවාහක කාන්තාව කාන්තාව ස්වාමියෙක් ඉන්න කාන්තාව ඒ නිසා තමා අයත් කර ගැනීමට අපහසුයි. ඒ සඳහා මේ රයිතුමා පළමුවෙන්ම කරන්නේ කුමක්ද? අර ස්වායම් පුරුෂයා මරණයටපත් කරවන්නට උපායක් ඇතුව. ඒ අනුව ඒ ස්වාමියා කැඳවලා සඳහන් කරනවා අද රාත්‍රියේම මට අවශ්‍යයි හිමාලයට ගිහිල්ලා හිමාලයේ කඩුපුල් මල් අරගෙන එන්න. ඒ වගේම මහා ගංගාවක් තියෙනවා ගංගබඩ තියෙන අරුණුවන් මැටි අරගෙන එන්නට. ඉතින් මේ හැටියට රයිතුමා පායොදලා මේ මිනිස්සයා පිටත් කළ ගැව්වා. පින්වත්නි, එදා රාත්‍රියේම මේ රයිතුමා නිදා ගන්නට උත්සාහ කළත් නිින්ද ගියේ නැහැ. මේ ගැනම හිතුවා. අවසානයේ මේ රාත්‍රියේ නිදිවර්ජිතව ඉන්න අවස්ථාවේදී පින්වත්නි රජතුමාට ඇහෙනවා මහා භයානක ශබ්ද හතරක්. දුස නසෝ කියන ශබ්ද හතර ඇහෙනවා. විශේෂයෙන්ම මේ අනුව රජතුමා බියපත් වෙලා පසුදා ලෝතුරා බුදු පියාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමර්ශනවා රාත්‍රියේ නිදිවර්ජිතව ඉඳලා. ඒ අවස්ථාවේදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ සඳහන් කරන්නේ පින්වත් මාරායතුමනි මේ මා භයානක ශබ්ද හතර නරකයේ දුක් විඳින නිර්සතුන් හතර දෙනෙකුගේ අක්ෂර හතරක් මේ නිර්සතුන් හතර දෙනා ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා තමන් විඳින දුක පිළිබඳව ධාතා හතරකින් ඒ මුල් අක්ෂරය විතරයි මේ අයට පිට කරන්නට පුළුවන්කම ලැබෙන්නේ 60000ක් කල් පැසෙන මේ ලෝක වූ නරකේ උප්පත්ති ලැබු මේ සතුන් නිර්සත්වෙන් ප්‍රකාශ කරන්නේ මේ එක අක්ෂරයක් පමණයි. ඒ නිසා මේ අක්ෂර හතර ඔබ තුමාට අහන්න ලැබුණේ. මෙහි ආදීනව බොහෝයි. යම් කෙනෙක් කාමයේ වැරදි කොට පරිහරණය කරනවා නම් එහි ආදීනව බොහෝයි කියලා සඳහන් කරලා ලෞතර බුදු පියාණන් වහන්සේ මේ රාගයේ පෙරදරි කරගෙන යම් යම් ආකාරයේ අකුසල් රැස් වෙන ආකාරය පැහැදිලි කරනවා. පින්වත්නි මේ ලෝකේ යම් තාක් අකුසල කර්ම තියෙනවා නම් ඒ සියලුම අකුසල කර්ම සඳහා මේ රාගය ප්‍රධාන වෙනවා. ද්වේෂය ප්‍රධාන වෙනවා. මෝහය ප්‍රධාන වෙනවා. එනිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළා නත්ති රාග සමෝවග්ගී නත්ති දෝෂ සමෝ කලි. රාගයේ සමාන ගින්නක් නැහැ, දෝෂයේ සමාන තරහව සමාන අපරාධයක් නෑ කියලා ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් මේ අවස්ථාවේදී දේශනා කරන. පින්වත්නි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන යම් කෙනෙක් මේ රාගයේ පෙරදරි කරගෙන තමන්ගේ කයින් වචනයෙන් මනසින් යම් කිසි ක්‍රියාවක් සිදු කරනවාද එය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය විශේෂයෙන්ම අකුසලයක්මයි අකුසලයක විපාක හැටියට මේ අයට සිදු වෙන්නේ දුගතිවල උත්පත්ති ලබන්නට. ඒ වගේම විනිපාත කායස්ස බේදා පරම්මරණා දුගතින් විනිපාතං උපජ්ජති. උපජ්ජති කියලා සඳහන් වෙනවා. කයේ සිඳී යෑමෙන් මේ අය මියපරලෝ ගියයින් පස්සේ දුගතියටමයිපත් වෙන්නේ. ඒ නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහ මේ බ්‍රාහ්මණතුමාට පින්වත් බ්‍රාහ්මණය යම් කෙනෙක් මෙන්න මේ ගිනි තුන දල්වනවාද ඒ ගිනි තුන හේතුවෙන් මහත් දින විනාශයකටපත් වෙනවා අකුසල් රැස් කර ගන්නවා ඒ අකුසල් හේතුවෙන් මරින් මත්හි දුගතිය උප්පත්ති ලැබනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙකු විසින් දැල්විය යුතු ගිනි තුනක් තියෙනවා පුද්ගලයෙකු විසින් තමන්ගේ ජීවිතේ දල්වා ඒ වගේම ඒ අනුව ආලෝකය ලබාගත යුතු ගිනි තුනක් හැටියට සඳහන් කරනවා. අයෝකෝ බ්‍රාහ්මණ අග්ගී සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා සම්මා සුකම් පරිහාතබ්බං. පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ යම් කෙනෙක් විසින් මෙන්න මේ ගිනි තුන සත්කාර කරන්නේද? ඒ වගේම ගරු කරන්නේද? මානමයට පූජමයට ලක් කරන්නේද ඒ තැනැත්තා තමන්ගේ සැපේ මනාකොට උදා කරගන්න. ඒ වගේම සැපේ ළඟා කරගන්න. පින්වත්නි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ අපි ළඟා කරගත යුතු සැප දෙකක් පිළිබඳව. ලෞකික සැපය හා ලෝකෝත්තර සැපය. ලෞකික සැපයත් ඊළඟට කොටස් වෙනවා කොටස් කරනවා අයිහි ලෞකික අයිහි ලෞකික සැප පාර ලෞකික සැප හැටියට මේ ආත්ම භාවයේදීම අපි යම්කිසි ආකාරයක සැපයක් උදා කර ගැනීම සඳහා අපි ක්‍රියා කළ යුතු වෙනවා ඒ වගේම එය පින්වත්නි බහැර කිරීම විශේෂයෙන් මේ යථාර්ථයේ තේරුම් අරගෙන බහැර කිරීම බෞද්ධයෙක් හැටියට කරන්නට ඕන නමුත් අපි නිවන් දක්නා ජාති දක්වාම පින්වත්නි මේ සසර ගමන ගමන් කරනවා. ඒ නිසා ලෞකික සැප උන්වහන්සේ වර්ණනා කළේ නැහැ. එසේ වුණත් ඒ ලෞකික සැප සලසා ගැනීම සඳහා අවශ්‍ය කරන කාරණා දේශනා කළා තියෙනවා. එතකොට මෙන්න මේ සැපේ ළඟා කර ගැනීම සඳහා උපකාර වන ගිනි තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී සඳහන් කරනවා. කතම කතමේ තයෝ මොනවාද ඒ කාරණා තුන ආහුණෙය්‍යාගී ගහපතගී දක්ඛිනෙය්‍යාගී කියන කාරණා තුන. ආහුණෙය්‍යාගී යනුවෙන් සඳහන් වෙන්නේ කුමක්ද? පින්වත්නි, හතමෝච බ්‍රාහ්මණ ආහුණෙය්‍යාගී ද බ්‍රාහ්මණ යස්සතේ හොಂತಿ මාතාතිවා පිතාතිවා අයං උච්චති බ්‍රාහ්මණ ආහුණෙය්‍යාගී. පින්වත් බ්‍රාහ්මණය යම් කිසි කෙනෙකුට තමන්ගේ මව පියා කියන මේ දෙදෙනා මේ දෙදෙනා ආහුනෙය්‍යා ගිහටියට සදාන් ආහුනෙය්‍ය කියන ඒ ලක්ෂණයෙන් පිදීමට සුදුසු දෙන්නේ හැටියටයි සඳහන් වෙන්නේ තමන්ගේ දයාබර මව්පියන් පිළිබඳව. පින්වත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේ මව්පියන්ට ගරු සත්කාර කිරීම, ඒ වගේ මව්පියන් පෝෂණය කිරීම, මව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස ඉෂ්ට කිරීම පිළිබඳව බොහෝ කරුණු දේශනා කළා තියෙනවා. උන්වහන්සේ දේශනා කළා තියෙනවා යම් කිසි කෙනෙක් දෙමව්පියන්ට සත්කාර කරනවා නම් ගරු කරනවා නම් ඒ අය යාත්ම වශයෙන්ම දියුණුව ලබන මෙලවහා පරලොව දියුණුවහා සැපත උදා කරගන්න පුද්ගලයෙක් හැටියට මහා මංගල සූත්‍ර දේශනාවේදී දේශනා කළා මාතා පිතු ප ဋ ාණං පුත්ත දාරස් සංඝෝ අනාකුලාච කම්මන්තා හිතම් මංගල මුත්තමන් කියලා දේශනා කළා. ඒ වගේම යම් කිසි කෙනෙක් තමන්ගේ මව්පියන් නොසලකා හරිනවා නම් මව්පියන් පෝෂණය කිරීමෙන් වැළකෙනවා නම් මව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුයකම්කට හරියාකාරව ඉෂ්ට කරන්නේ නැත්නම් ඒ ඇත්තන් සඳහන් කරනවා පින්වත්නි පිරිහීමටපත් වෙන නැත්නම් හැටියට පරාභව සූත්‍ර දේශනාවේදී ඒකම වසල සූත්‍ර දේශනාවේදී දේශනා කරන වසල පුද්ගලයන් හැටියට අද වර්තමාන සමාජි බොහෝ දුරට අපව හදන වඩන මව්පියන් වෙනුවෙන් අවශ්‍ය කරන යුතුයකම් කොටස ඉෂ්ට කරන්නේ. ඊටාම සුළු පිරිසක් කියන එක අපි විශේෂයෙන් මේ අවස්ථාවේ තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි සමහර වෙලාවට සමාජීය වශයෙන් ආගමික වශයෙන් බොහොම ඉහළ මට්ටමින් කටයුතු කරන ඇත්තන් ඉන්නවා. ඒ වගේම වඩාත් හොඳට කුසල ධර්මයන් සිදු කරන ඇත්තන් ඉන්නවා. නමුත් පින්වත්නි තමන් මෙලවට බිහි කළ දයාබර මෑණියන් පියතුමා අසරණ තත්වයට පත් කළා. ඒ අය නොසලකා හරින ඇත්තනොත් බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන. එනිසා ලෝතර බුදු පියාණන් වහන්සේ මේ පළවෙනි ගින්න හැටියට මේ පිදිය යුතු ගිනි අතර දැල්විය යුතු ගිනි අතර පළවෙනි ගිනි ගින්න හැටියට සඳහන් කරන්නේ ආහුණෙය්‍යාග්ගී. තමන්ගේ දයාබර මව්පියන් වෙනුවෙන් කළ යුතු ඒ කාර්යයන් කිරීම. පින්වත්නි ආහුණෙය කියන ගුණය බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පුදන ගුණයක් හැටියටයි දක්වලා තියෙන්නේ. තමන් බොහෝම දුර බැහැර ඉඳලා විශේෂයෙන් සකස් කරගත්ත යම් කිසි දෙයක් වෙනවද? ඒ දෙය ගෙනල්ලා පිළිගැන්වීමට සුදුසු විශේෂයෙන් සකස් කරගත් දෙයක් පිළිගැන්වීමට සුදුසු පිරිස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශා วก සංඝ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය හැටියට දේශනා කළා. ඒ ගුණයෙන්ම පුදන්නට සුදුසු දෙන්න හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආහුනේයාති පුත්තානම් පජාය අනුකම්පකා. තමන්ගේ දරුවන්ට මහත් සෙනෙහසෙන් යුක්තව ඒ වාගේම අනුකම්පාවෙන් යුක්තව තමන් මෙලොවට දායාද කරන්නට යෙදුන මව්පියන් පිදීම කරන්නට ඕන. කොට ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පළවෙනි ගිනි දැල්වීම කරන්නට ඕන යම්කිසි පුද්ගලයෙක් විසින් තමන් පවත්වන යාගහොම ආදීදී ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච බ්‍රාහ්මණ ගහපතක් ඉද බ්‍රාහ්මණ යස්සතේ හොಂತಿ පුත්තාතිවා ධාරාතිවා දාසාතිවා පෙස්සාතිවා කම්ම කරෝතිවා අයං උච්චති බ්‍රාහ්මණ ගහපතක් පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ ගහපතාගී ගෘහපතියෙක් විසින් දැල්විය යුතු ගිනි කීපයක් තියෙනවා. ඒ අනුව යම් කිසි කෙනෙකුට තමන්ගේ අමුදරුවන් වෙනුවෙන් ඒ වාගේම තමන්ගේ යහළු මිත්‍රයන් වෙනුවෙන් ඒකම දාශකම් කරුවන් ඒකම තමන් යටතේ ඉන්න අය වෙනුවෙන් ප්‍රයත්න යුතු පුද පූජා ආදිය තියෙනවා. ඒ වගේම ඒ අයට සංග්‍රහ කළ යුතු කාරණා පිළිබඳව සඳහන් වෙනවා. දාන ප්‍රිය වචන අර්ථචර්යා සමාන සමානත්වතා ආදී වශයෙන් මේ ආකාරයට විශේෂයෙන්ම තමන්ගේ අමුදරුවන් වෙනුවෙන් ඒ වාගේම යාළු මිත්‍රයන් වෙනුවෙන් ඒකම තමන්ගේ ගුරුවරුන් වෙනුවෙන් ඒකම තමන්ගේ දාසකම් කරුවන් ආදී වශයෙන් සිගාලෝවාද සූත්‍රයේ සඳහන් කළා සදිසාවක් පිළිබඳව ඒ සදිසාවෙන් විශේෂයෙන්ම පළවෙනි ආහුණෙයියාගි කියන මේ කාරණයෙන් පැහැදිලි කළේ තමන් මෙලවට හදා වඩා දායාද කරන්නට යෙදුන මව්පියන් වෙනුවෙන් දැල්විය යුතු ගින්න ඒ වාගේම ඊළඟට සඳහන් කළේ තමන් හා සමාජයේ වාසය කරන පුද්ගලයන් වෙනුවෙන් කළ යුතු සංහායන් හරියාකාරව සිදු කිරීම තමයි උන්වහන්සේ දේශනා කළේ ගහපතක් හැටියට. ඒ අනුව විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ මෙලව ජීවිතයේ යහපත් භාවයට පත් කරගන්නට සාර්ථක භාවයට පත් කරගන්නට දේශනා කොට වදාළ කාරණා රාශියක් සිංහලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මේ සිංහලෝවාද සූත්‍රයේ සඳහන් වෙන කරුණු අතර තමන්ගේ අමුදරුවන් දාස්කම් කරුවන් ඒ වගේම තමන්ගේ යටතේ ඉන්න නැත්නම් වෙනුවෙන් කළ යුතු යුතුකම් කොටස් ඉතාම මනවින් පැහැදිලි කළා. ඒ නිසා ඒවා තේරුම් අරගෙන ඒවා ආවට ගියාවට නෙමෙයි. සමහර ඇත්තන් බොහෝ වෙලාවට මොනතරම් සමාජ සම්බන්ධතා තිබුණත් පවුලේ ඒ වගේම අය පිළිබඳව සම්බන්ධතා තිබුණත් ආත්මාර්ථකාමී යම් යම් ආකාරයේ දුසිරිතට දුආචාරයට යොමු වෙලා වැරදි ජීවන ක්‍රමවල නිරත වෙලා කටයුතු කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මේ දාසකම් කරුවන් වෙනුවෙන් ඒ වගේම අමුදරුවන් වෙනුවෙන් මේ පැවැත්වී යුතුකම් කොට සාරියාකාරව ඉෂ්ට සිද්ධ කරනවා නම් ඒ අය සඳහන් කරනවා පින්වත්නි මේ ගිනි තුනෙන් ගහපතක් ගී කියන මේ ගින්න දැල්වන තැනැත්තෙක් හැටියට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙකු විසින් තමන්ගේ ජීවිතයේ කාලෙන් කාලෙට ඒ වගේම ආරක්ෂා කළ යුතු ඒ වගේම දැල්විය යුතු තුන්වෙනි ගින්න හැටියට සඳහන් කරනවා කතමෝච බ්‍රාහ්මණ දක්ෂිනීයාගි දක්ෂිණය දක්ෂිනාවන් පැවැත්විය යුතු ඒ වගේම සත්කාර කළ යුතු සංග්‍රහ කළ යුතු පිරිසක් පිළිබඳව සඳහන් ඉද බ්‍රාහ්මණ යේතේ සමන බ්‍රාහ්මනා මදප්පමාද පටිවිරතා කන්ති සෝරච්ච නිවිත්තා ඒකමත්තානං ගමෙන්ති ඒකමත්තානං සමෙන්ති ආදී වශයෙන් සඳහන් පින්වත් බ්‍රාහ්මණේ යම් කිසි කෙනෙක් මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් වෙනුවෙන් මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරන්නේ තමන්ගේ ආගමික උතුමාන් වෙනුවෙන් පවත්වනේ යම් යම් ඒ පුද පූජාවල් ශ්‍රීචාරිද්ද ඒ වගේම සත්කාර සංග්‍රහ කරනවා නම් ඒ අවශ්‍ය යුතුයකම් කොට සිත් කරනවා නම් ඒ තැනත්තා දක්ෂිණයාගි කියන ගින්න දල්වන කෙනෙක්. ඒ නිසා එයින් ඒ තැනත්තා ඇති කර ගන්න කුමක්ද ඒ ගිනි පෙදීම තුළින් මෙලව ආශිර්වාදයක් පරලොව ආශිර්වාදයක් සසා ගන්නා වූ තැනැත්තෙක් බවට පත් වෙනවා. මේ හැටියට ලෝතර බුදු පියාණන් වහන්සේ මේ බ්‍රාහ්මණතුමාට සඳහන් කරනවා පින්වත් බ්‍රාහ්මණය පුද්ගලයෙකු විසින් තමන්ගේ ජීවිතය තුළින් බැහැර කළ යුතු ගිනි තුනක් හා ඒ වගේම කාලයෙන් කාලයට තමන්ගේ ජීවිතය තුළින් දැල්විය යුතු ඒ වාගේම නැවත නැවත දැල්විය යුතු ගිනි තුනක් වෙනවා ඒ ගිනි තුන මේ ආකාරයට සඳහන් කරනවා මේ දේශනාව ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කිරීම සමගම මේ උද්ගත සායර් බ්‍රාහ්මණතුමා බොහොම ප්‍රසාදයටපත් වෙනවා අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම අජ්‍යථාගේ විශේෂයෙන්ම ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඊ타මත්ම යහපත් ඔබ වහන්සේගේ දේශනාව අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කියලා මේ බ්‍රාහ්මණතුමා අතිශයින්ම ප්‍රසාදයට පත් වෙනවා. ඒකම සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මෙතෙක් මේ රැස් කර සතුන් සියලු දෙනාම සිය ගණන් රැස් කරපු ගව් මහේසාදී සතුන් ඒ වගේම එළුවන් බැටළුවන් ආදී මේ සියලු සතුන් මම ජීවත් වීම පිණිස මුදා හරිනවා කියලා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී පොරොන්දු වෙලා මේ බ්‍රාහ්මණතුමා ඒ ආකාරයට තමන්ගේ ජීවිතය යහපත් භාවයට පත් කරගත්තා. ඒ නිසා පින්වත්නි ඔබේ ජීවිතය තුළනොත් මේ දැල්විය යුතු ගිනි මොනවාද, නිවා දැමිය යුතු ගිනි මොනවාද කියා හොඳට තෝරා බේරාගෙන ජීවිතය සකස් කිරීම සකස් කර ගැනීම තුළින් මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සපවත් භාවයට පත් කරගෙන කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය අප හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නට ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාත්සාත් වේවා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සීතාවක පුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ